අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරන විදිහට අපි නන්දසිලිගෙන් ඉල්ලා සිටිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා ප්‍රශ්න 37ක්. ඒකෙන් ප්‍රශ්න 28ක් තෝරාගත්තා. ඊටු ටික හිත ඉදිරිපත් කරන්න තියාගත්ත කාල වේලාවන්. ඊයේ ඊටු වෙච්චක් තියෙනවා. ඊටු ඒ ඊටු වෙච්චක් තියෙනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී පළමුව තමා සිටගෙන ඉන්න ආකාරය මෙනෙහි කළෙමි. ලනුපැදුරේ යටිපතුල් ගැටෙන විට වම දකුණ වශයෙන් සිහි කරමින් පියවර 20ක් පමණ යන විට සිතුවිලි ඇති වුනි. සිත පිට ගිය බව වැටහුණි. නැවත අදිෂ්ඨාන කරගෙන සක්මන් කරන විට සක්මනේ කෙලවර දක්වා ගමන් කළ හැකිය. පළමු දිනේට වඩා අද දින වැඩි දුරක් සිත පිට නොයා සක්මන් කළ හැකි බව වැටහුණි. සක්මනේදී දකුණ යටිපතුල වම් පතුලට වඩා බර ස්වරූපයකින් පොළවට තැබෙන බව වැටහුණි. පාදයේ පොළවට ස්පර්ශ වන විට පළමුව විලුඹත් දෙවනුව මැද සහ පසුව ඇඟිලිත් පොළවට ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කළෙමි. වැලි පොළවේ සක්මනේදී පොළවේ සීතල බවත් වැලිවල ගොරෝසු බවත් දැනේ. තබන පියවර වෙනදාට වඩා වේගවත්ව කිරීමේදී වඩාත් සතිමත්ව සක්මන කළ හැකි බව වැටහුණි. බොහෝ විට කකුල් දෙකට උකුල් ඇටේ පටන් ක්‍රියාත්මක වන ආකාරය නිරීක්ෂණය කෙලිමි. ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. පරියංක භාවනාව. මම දැන් මෙතන යන සිතුවිල්ලෙන් ඉඳගෙන සිටින ආකාරය මෙනෙහි කළෙමි. නාසිකාග්‍රයේ කෙළවරට සිත යොමු කරමින් ආස්වාස ප්‍රස්වාසය යනුවෙන් සිතමින් හුස්ම ගන්නා හෙළන විට පපුව සහ පිට ප්‍රදේශයේ සහ උදරයේ පිම්බීම හැකිලීමද දැනේ. වඩාත් ප්‍රකට වන්නේ පපුවේ පිම්බීම හැකිලීමයි. මේ අවස්ථාවේදී මා කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් උපදෙස් දෙනමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තුරුණුවන් සරණයි. ඔයක වඩා ප්‍රකට දේ තමයි තමයි තෝරන්නේ. කෙසේ නමුත් ඒක දවස් කීපයක් බලලා තමයි වඩාම කිට්ටු අන්තය තමයි වැඩියෙන්ම මතුවෙන එකන තමයි වැඩියෙන් ප්‍රකට වෙන එකන තමයි අපි මූල කර්මස්ථාන වශයෙන් තෝරගන්නේ. මොකද එතකොට අපිට වැඩි වෙලාවක් ඇසුරු කරන්න පුළුවන්. ඒගොම සක්මන පිළිබඳව එච්චර මොනවාක්වත් අමතර කියන්න දෙයක් නැහැ. ඔය වගේ දවසින් දවස දවසින් දවස අපි ටික ටික ටික ටික ඉගෙන ගන්නවා. ඒ ඉගෙන ගන්න ගැම්ම කඩා ගන්න නැතුව ලොකු දේවල් ඕනේ නැහැ. අර ගන්න ගැම්ම කඩා ගන්න නැතුව දිගට ගෙනියන එකට අපි කියන අනුග්‍රහ කරනවා කියලා. ඒ නිසා සක්මන හරියනකොට ඔය පරියන්කේ තියෙන ප්‍රශ්නත් ගොඩාක් විසඳෙන නිසා සක්මනත් පරියන්කේ හා සමාන අවධානයකින් කරන්න කියලා මතක් කරගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ හුස්ම රැල්ල නොදෙනී ගිය පසු කයේ සංවේදනාත් නොදෙනී නම් කයට අවධානය යොමු කරන ආකාරය පැහැදිලි කර දෙන්න. ධාතුගුණ ප්‍රකට වෙන විට ඒ තැන්වලට අවධානය යොමු කළ යුතුයද? සතිමත්ව කයට අවධානය යොමු කරන කවර විටක මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ ලෙස විමසිය යුත්තේද ඉහත ගැටලුවට කරුණාවෙන් පිළිතුරු බලාපොරොත්තු වෙමි ඔබ වහන්සේ කරන්නා වූ ශාසනික මෙහෙවර මේ ආත්ම භවයේදීම නිවන පිණිසම හේතු වේවා ප්‍රශ්නේ ටිකක් පොඩි ව්‍යාකූල ගතියක් තියෙනවා ඒක නිසා මෙහිමයි කියන්න තියෙන්නේ අරමුණක් ඇතිව සතිය පවත්තන කෙනා ආස්වාද ප්‍රසආචෝ ඉඳගෙන ඉඳ ඉරියව්ව හෝ ධාතු මනසිකාරය හෝ මේ ජීවිතේදී පුරුදු කරන්න වෙනවා අරමුණක් නැතුව සතිය පවත්තන හැටි. ඉතින් ඒක අමෝර දෙයක් නෙවෙයි පුරුදු කරන කෙනාට ඒ නිසා කය නැත්තම් හුස්ම නැත්තම් මුඛයේද හිත තියන්න ඕන කියලා ප්‍රශ්නයක් මතු කරන්න එපා. එතකොට අර අරමුණක් නැතුව සතිය පිහිටන්න පුළුවන් කියන එකට අභියෝග කරන්න. ඒ විදිහට කරගෙන යනකොට මොන හරි අමෝරාවේ මතුවෙනවනම් විතරයි අපි ඒක මේ මම නෙවෙයි මගේ නෙවෙයි කියලා කියන්නේ මොකද චේතනාපූර්වක ඉනව නෙවෙයිනේ. ඒ නිසා මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියන එක අනිවාර්යම කළ යුත්තක් නෙවෙයි. බාධාවක් આવොත් විතරයි අපි ඒකට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක නිසා ඊට ඉස්සෙල්ලා ඕනේ අපි අර පුරුදු කරගන්න අරමුණක් නැති වුණාට සතිය කැඩෙන්නේ නැහැ. අරමුණක් නැති වුණාට සැකකල යුතු නැහැ. අරුණක් නැතුණාට නිසකව ඒ සතිය පැවැත්වීමේ ශක්තිය ආවට පස්සේ තමයි අවශ්‍යතාවය අනුවයි මම නෙවෙයි මගේ නෙවෙයි කියන්නේ. ඒ නිසා මෙතන පොඩි පටලැවිල්ලක් තියෙන යන්නේ පටලැවිල්ල කල්ලාතුම පරියන්කට අනිසල සූදානම් කරලා යන්න. එතකොට ඔක බොහොම ඉක්මනට මේ ගෙවම් කරන්න පුළුවන් වාෂ්පීකරණය කරලා දාන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී සෑහෙන වේලාවක් වම දකුණ තුල සිත පවත්වා ගනිමින් සක්මන් කරන විට වම් කකුල තුලින් වෙහෙස කර බවක් සහ වේදනාවක් දැනෙන්නට පටන් ගත්තා. නමුත් ස්වාමින් වහන්සේ දකුණු කකුලට සිත යොමුවන විට වම් කකුලේ වේදනාව ක්‍රමයෙන් අඩුවන බවක් දැනුණා. ඒ තුලින් මට වැටහුණා වේදනාව පැවතුනේ එක චිත්තක්ෂණයක් පමණක් බව. වේදනාව එක චිත්තක්ෂණයකට කොටු කර ගැනීමට සමත් වුණා. ඒ සමගම එම චිත්තක්ෂණෙහි අනිත්‍ය බව දුක් බව මගේ වසඟේ නොපවත්වන අනාත්ම බව වැටහුණා. ඊළඟට සක්මන කෙළවරට ගිහින් හිටගෙන සිටින ඉරියව්ව මෙනෙහි කළා. එවිට කායික වේදනාත් චිත්ත වේදනාවත් මධ්‍යස්ථ වේදනාවක් බවට පත් වූ අයුරු දැකගත්තා. මේ මගේ සක්මනේ අද අත්විඳි අත්දැකීම් බව ප්‍රකාශ කරමි. ගරු ස්වාමින් වහන්ස ඉදිරියට සක්මන කරගෙන යා යුතු ආකාරය කරුණාවෙන් පහදා දෙන්න. ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. තෙරුවන් සරණයි. මේ ලැබිලා තියෙන අත්දැකීම හොඳයි. නමුත් මේකට විවිධ පැති වලින් තව අත්දැකීම් එකතු වෙන නිසා මේ ක්‍රමයටම දිගට කරගෙන යනකොට මේ මතුවෙන වේදනා පිළිබඳව වමේ මෙහෙමයි දකුණ මෙහෙමයි කියලා අන්තිමට දකුණු කකුලේ වම් කකුලේ දැනෙච්ච වෙහෙස කරගතියත් වේදනාකාරී ගතියත් සතිය පිහිටීමේ ලකුණක් බව තේරිච්ච දවසේ ඒක ප්‍රශ්නයක් කරගන්න එකක් නෑ සතිය තියෙනකොට තමයි මේ වමේ දකුණට වැඩි වේදනාවක් තියෙන බව වැටහෙන්නේ ඒක ඔක්කොම Tamanට වාසියට හිටිනවා එහෙම නැත්නම් නිමිත්තට හිටිනවා ඉතින් එතෙන්ට යනකම් කොහොමවම ගියාම මතුවෙන මතුවෙන හැමදේම අලුත් බතියක් පේනවා අලුත් ගතිය හරහා හැම දෙයකම සතිය පිහිටවන්න පුළුවන් කියන පැත්තට යොමුණ දාලා තියෙන්නේ. ඒ අනුව ලැබිලා තියෙන අධ්‍යක්ෂින් වර්ගමදි ලැබලා තියෙන ටික ওই ටිකට හොඳයි. ඒ නිසා ඕක දිගට ওই විදිහට කරන්න. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ. මා පරයන්ක භාවනාව කරන කෙනෙක්මි. පිම්බීම හැකිලිම නොදෙනී ගිය පසු සතියට සිත යොමු කළෙමි. මා ඉන්න ඉරියව්ව සතියෙන් බලන විට මගේ ශරීරය පොළවේ ස්පර්ශ වී ඇති බවත් පොළවේ ඇති තද බවත් දැනුනි. එළඹි සතියෙන් ඉන්න බව ඉන්න විට පාදවලින් සහ ශරීරයෙන් වේදනා දැනෙන්නට විය. පයේ හිරිවැටීම්ද දැනුනි. සමහර අවස්ථාවලදී ශරීරයේ තද බවත් සිසිල් බවත් උණුසුම් බවත් ශරීරයේ එහාට මෙහාට පැද්දෙන බවත් දැනෙන්නට වුණා. තවත් අවස්ථාවකදී ශරීරයේ කොටස් දිය වී යන ආකාරයත් නොඑක් අරමුණු සිතට ගලාගෙන ආකාරයත් දැනුනි. සතියෙන් සිටි නිසා ඒවා අවබෝධ කරගත හැකිය. මේ ආකාරයෙන් දිගටම භාවනාව කළා. ඉන්පසු මේ හැම ක්‍රියාවක්ම සංසිදී කයේ තැම්පත් බවක් ඇති වුණා. දැන් කයට සිතුවිලියේම අඩු වුණා. වේදනාවත් අඩු වුණා. ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳුණා. මේ අවස්ථාව වන විට කය ක්‍රමයක් ක්‍රමක්‍රමයෙන් ඉහළට යන බවක් දැනුනි. සතිය හොඳින් පවත්වා ගැනීමට හැකි වුණා. වේදනාවල්ද අඩු වෙනවා අඩුවෙන් දැනුනි. සිතුවිලිදි ඉඳ හිට පැමිණියා. නමුත් භාවනාව කරගෙන කරගෙන අවස්ථාවලදී කුඩා සතුන් මුහුණේ ගමන් කරන බව වැටහුණි. මස් පිඩු දඟලන බව දැනුනි. මැසි මදුරුවන්ගෙන් අවහිරතා ඇති වුනි. නමුත් ඒ හැම ක්‍රියාවක්ම මෙනෙහි කරමින් ඉදිරියටම භාවනාව කරගෙන ගියා. මේ අවස්ථාවන විට තවත් කයේ සැහැල්ලු බව ඇති වී ඉහළට ශරීරයේ ඇදෙන බව දැනුනි. කයේ සැහැල්ලු ගතිය නිසා සිතට ප්‍රීතියක් සුවයක්ද දැනුනි. තවත් භාවනාව ඉදිරියට කරගෙන යන අතරතුරේ කයේ නොදැනීම දැනෙන්නට විය. මේ අවස්ථාවන විට කයේ නොදැනීමත් හුස්ම රැල්ලේ නොදැනීම අවබෝධ කරගත හැකි වුණා. නමුත් හිස පෙදෙසේ දැනීම් තිබුණි. හිසේ තද ගතියක්, හිර වෙන ගතියක්, හිරි වැටෙන ගතියක්ද දැනුනි. එයද මෙනෙහි කළ පසු එයද නැති වී ගියා. දැන් කයේ කිසිම දැනීමක් නැති අතර සතිය පමණක් ඇති බව දැනුණා. මේ අවස්ථාව එන විට පය දෙකක් පමණ සිටීමට පුළුවනි. කිසිම අපහසුතාවයක් නොදෙනී. සමහර අවස්ථාවලදී සමාධිය ඉහළ පහළ යාමක් අඩු වැඩි වීමක් දැනුණා. උදාහරණයක් වශයෙන් බැලුමක පිම්බෙන විට ඉහළටත් බසින විට පහළටත් යන ආකාරයට මේ අවස්ථාවන විට කයේ සම්පූර්ණ නිරුද්ධ වීමක් දක්නට ලැබේ. මේ අවස්ථාවේදී සිතත් සහ කයත් ඇති බව වැටහුණි. සතිය පමණක් දැන නිසා සතියට එක තැන ඉන්නට බැරි බව වැටහුණි. සතිය නිතරම එහා මෙහා ගමන් කරන බවද දැනුනි. මේක මේ ආකාරයට තිබී මේ චලනයේද ඊතා සියුම් තත්වයටපත් වුණා. දැන් දැනෙන නොදැනෙන සත් තරමට සතිය සියුම් වුණා. ඒත් පියවි සතියෙන් සිටියේ මෙවැනි අවස්ථා කීපයකට මුහුණ දුන් නමුත් හිත හිත බයවීම නිසා සමාධියෙන් සිත ඉවත් වුණා. නමුත් එක දවසක් එක මොහොතක භාවනා කරද්දී ඒ දැනීමද නැති වී ගොස් තිබුණි. අවදි වන අවස්ථාවේදී විදුලි කෙටිල්ලක් වැනි ආලෝකයක් දිස්විය. මගේ ශරීරයේ භාවනා කළ අයුරින්ම පැවතුණි. සමාධිය අඩු වී නැවත පියවි තත්වයට පත්විය. මම මොකද වුණේ කියා සිතාගත නොහැකි විය. මට මොකද වුණේ කියා සිතාගත නොහැකි විය. මා කළ භාවනාව වැරදිද? එසේ නැතිනම් ඉදිරියට කළ යුත්තේ කුමක්ද කියා පහදා දෙන්න. ගරු ස්වාමින් වහන්සේ ඊයේ කළ ධර්ම සාකච්ඡාවේදී කේන්තියාම පිළිබඳව පහදා දුන්නා. කේන්තියාමත් කලකිරීමත් ඇත. නමුත් භාවනා කිරීමට ප්‍රථමයෙන් කේන්තියාම අඩුවටයි තිබුණේ. නමුත් භාවනාවෙන් පසු කේන්තියාමත් කලකිරීමත් තදින් දැනේ. නමුත් කේන්තියා බව වැටහි කේන්තිය පාලනය කිරීමට උත්සාහ ගන්නවා. මම කලකිරීම පිළිබඳ සිටියේ ලොකු දුකකින්. ඒ ප්‍රශ්නය නිවැරදි කර දුන්නාට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරන අතර සංසාර ගමන නතර කර මේ ආත්මයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා කරමි. සාදු සාදු සාදු. මේක කෙටියෙන් ගත්තොත් තියෙන අර අරමුණක් සංසිඳුණාට පස්සේ මොකද කරන්නේ කියන එක වැරදිලාද සතිය නැතුවද කියලා අහන ප්‍රශ්න දෙක තමයි අහගෙන ඉනකොට තේරෙන්නේ. ඉතින් ඒකට අර හොඳට බණ අහන්න නැතිකමයි තියෙන්නේ. බණවල කියලා දෙන්නේ අරමුණක් තියෙන තාක්කල් කෙලෙස්. අරමුණ නැත්නම් කෙලෙස් නැහැ. ඉතින් ඒක වැරදීමක් වෙන්න බෑ. වැරදීම කියලා හිතන්න නම් ඉඩ තියෙනවා. නමුත් සරුවචනංශ පුළුවන් තරම් අපිට සාක්ෂි දීලා තියෙනවා. එතන වැරදුණයි කියලා මේ නැති සැකයක් ඇති කරගෙන සද්ධාව බිඳ ගන්න එපා. ඒකට යන්න සද්ධාවෙන් ලෑස්ති වෙලා. එතකොට ඔය සැකේ නැහැ. ඉතින් ලස්සනට කටයුතු කරලා කරලා කරලා අන්තිමට කියනවා ඒ වගේ අරමුණක් නැතුව ඉන්නකොට සතිය කැඩලාද සමාධිය කැඩලාද භාවනා කැඩලාද කියලා මේ සැකේ. ඉතින් එතෙන්දී පුළුවන් තරම් තව ටිකක් සද්ධාවෙන් ඔය කිසි සැකයකට ඉඩ දෙන්නේ නැතුව මේක හම්බයක් නෙවෙයි මේක උපයාගත් දෙයක්. මේක කෙලෙස් සඩු තත්වයක් ප්‍රතිපදාවේදී වුණා කියලා ශ්‍රද්ධාවෙන් ඉදිරියට යන එක තමයි කරන්න තියෙන්නේ. ඉතින් එතකොට ඔය බය සංකා ඔක්කොම ඇවිල්ලා තමයි නැතිලා යන්නේ. නිකන් නොදැනීම පිටපාරේ යන්නේ නැහැ. ඇවිල්ලා පෙන්ලා යනවා පුස්සක් තියෙන කියලා මේකේ. ඒ පුස්ස නැති වෙන්නේ අර සතියෙන් ඉඳලා අරමුණ ඇති වෙලාවේ නැති වෙලාවේ දෙකේම සතියත් එක්ක නිතර ගත කරනකොට සැකෙයිට ඉඩක් නැහැ. ඒ නිසක භාවයේ තමයි අපිට ආත්ම විශ්වාසයේ බවට ඉස්සරහටපත් වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මුලින් විනාඩි දෙක තුනක් වේගයෙන් සක්මන් කර පසුව කෙමින් භාවනාවට අවතීර්ණ විය. පාදයේ මුලැමැදාග නිරීක්ෂණය කළෙමි. වම් පාදයේ දකුණු පාදයේ බව වැටහුණි. මෙසේ විනාඩි 15ක් පමණ යද්දී පාදය වරහන් ඇතුලේ සක්මන පිළිබඳ සතිය වැඩි දියුණු විය. එහිදී වේගය කෙමෙන් වැඩි විය. සාමාන්‍ය වේගයට සක්මන් කළෙමි. එසේ වේගයෙන් සක්මන් කරද්දී මනා සතියකින් වම දකුණ මුලැමැදාග සිහිපත් විය. මෙහි වැරදි නිවැරදි බව වටහා දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මන් මාර්ගඵල නිවන් අවබෝධ වේවා. තෙරුවන් සරණයි. ඒ වෙලාවේදී තව ඉදිරියට යන්න නම් ඒ මනා සතියකින් යුක්තව සක්මන් කරනකොට වැටහෙන කරුණු සවිස්තරව අහුලගන්න ඉගෙන ගන්න. අහුලගෙන එක වார்த்தාවට දාන්න. එතකොට වார்த்தාවට දාන්න දාන්න හරියට නිකන් බැංකුවකට සල්ලි වැටෙනකොට වගේ පුදුම විශ්වාසයක් ඇති වෙනවා. දැක්කට දැකපු දේ විශ්සර කරලා කියන්න බැරි නම් කියන අහුලගෙන නැත්තම් ඒ අහුලගත්තේ මේ පරියන්ක් මේ කමඨාන් වார்த்தාවට දාන්න බැරි නම් ඔය පුංචි සැකයක් ඉතුරු වෙනවා. ඒ නිසා මනා සත්‍ය ආවට පස්සේ සත්‍ය මූණ දීලා තියෙන්නේ මොන අරමුණටද කියලා විස්තර හිඳීමේ ඒවට අර ආරම්භන රසය කියලා කියනවා නැත්නම් ධර්ම ඕජාව කියලා තියෙනවා. අන්නේ ඕජාව ගන්න ගන්න තමයි ඉදිරි ගමන සහ විශ්වාසය ඇති තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මුල් දින දෙකේදී ආස්වාස ප්‍රස්වාස දේශ බලමින් විනාඩි 15ක් 20ක් පමණ සිටින විට හුස්ම නොදෙනී ගියේය. නමුත් අද වෙනිමිට පර්යංකයට වාඩි වූ විගසම ආස්වාස ප්‍රාස්වාස නොදෙනියයි. නමුත් මගේ ප්‍රශ්නය නම් එවිට කය දෙස බලා සිටින විට සංවේදනා ඊතරම් නොපැමිණීමයි. මෙයට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒ බුදුන් වහන්සේ කියන සමල්ලාවට මේ සංනිවේදන සංවේදනා දැනීම නැතිවීම නිසා සමහරු මේ පොළවේ ඉඳ ගන්නකොට වැලි ටිකක් දාලා වාඩි වෙනවලු අඩු ගන්න පස්සේ පැත්තේ වැලි යනවත් දැනෙයිද කියලා. ඒ තරම් sannivedana වලට කැමැතියි. කරදර වලට කැමැතියි. කටුකම්බි වලට කැමැතියි. කටුකොහලට කැමැතියි. ඒක නැති වෙච්චානිකා වුණා. ඒ නිසා බුදුරජාණන්සේ පාර කියලා දුන්නට ඒ පාරේ යනකොට ආපස්සට තමයි රිවර්ස් ෆාස්ට් ෆෝවර්ඩ් දාලා රිවර්ස් එකේ තමයි දුවන්නේ. මොකද අර දුක් නැති වෙනකොට, පව් නැති වෙනකොට, සංවේදන අඩු වෙනකොට උතුම උණක් එන්න පටන් ගන්නවා. අර ඉඳලා ඉඳලා ඉඳලා පුරුදු වෙලා සංවේදනා තමයි ජීවිතය කියන්නේ. ඒ නිසා ඊට පස්සේ වැඩි වෙනකොට කෑ ගහන. මේක අඩු කරන එක තමයි මේ සංසිඳනවා කියන්නේ නිවනවයි කියලා කියන්නේ නිවෙනවයි කියලා. ඉතින් එතකොට මොකද කරන්නේ කියලා ඉතාල ප්‍රශ්නයක් මතුවේ. ඒ කියන්නේ අර එල්ලෙමදී අපි මේ භාවනා කරන්නේ මොකේදද කියලා. ඒ නිසා ප්‍රතිඵල ලැබෙනකොට ඒ ප්‍රතිඵල වලට වෛර කරනවා. ඒ ප්‍රතිඵල වලට මුණට කියලා ගහනවා. ප්‍රතිඵල වලට උණුතරුවක් කරනවා. ඒ නිසා sannivedana අඩු වෙන එක නෙවෙයි නැතිව නැති කරන්න පුළුවන් නම් උත්සාහ කරලා බලන්න පුළුවන් නම්. එතකොට තමයි අපි මේ ජීවිතේදීම දැකගන්නේ දුකක කෙලවර, sannivedana වල කෙලවර. ඒක දකින්නතෝ කවදාවත් ඉවරයක් කරන්න බෑ. ඒ නිසා අඩු වුණාට බය වෙන්න එපා. සම්පූර්ණයෙන්ම නැති වෙනකම් භාවනා කරනවා කියලා ඉදිරියට අනේකයි කරන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාවට සතිය පිහිටුවාගෙන ඉඳින සිට ඉරියව්ව සුළු වේලාවක් ඉරියව්වට සුළු වේලාවක් හිත යොමා ඉන්පසු භාවනාව කළා. හුස්ම ගැනීම හා පිටවීම කරගෙන යන අතරතුර හිතට එක එක කල්පනා ආවා. නැවතත් භාවනාව පටන් ගත්තා. හුස්ම රැලි සියුම් වීගෙන යද්දී සිත වඩාත් සැහැල්ලු වී ප්‍රීති සහගත හැඟීමින් භාවනා කළා. හොඳට සතිය සමාධිය ඇතිවන විට ඊතා වේගවත් බඹරයක් වගේ වමේ සිට දකුණට කැරකෙන්න පටන් ගත්තා. ඒ දෙස සතියෙන්ම සිටින විට නැවති නැවත නැවත ඒ විදියටම කැරකුණා. ඉන්පසු දකුණේ සිට වමට කැරකෙන්න පටන් ගත්තා. ටික වේලාවකින් සුදු පාට වලාකුළු වගේ බෝලයක් සැදී ඒ ඈතට ගියා. ඒ වගේ බෝල සැදී ඈතට ගිහින් ඉවර වුණා. ඉන්පසු ඒ ඈතට ගිය වලාකුළු බෝල නැවත මා වෙතට ආවා. ඇවිත් මා වෙලා ගත්තා. ඒ ෂණයේම වාගේ මගේ හිස් හිස් මුදුනේ දකුණු පැත්ත නලියනවා වගේ දැනුණා. දකුණු කම්මුලහා කනහිරි වැටුණා. මම ඒ දෙස අවධානයෙන් සිටියා. මා ඉදිරිපිටට සුදු පාට පසුබිමේ ස්ථාවරව පැවතිය පැවතියා. සමාධිය ඉවර වෙනතුරුම එම ස්වභාවයේ පැවතුණා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරන අතර ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සුවය හැකි ඉක්මනින් අත් වේවා. සක්මන් භාවනාව ගැනත් කියනවා. පටන්ගත් දින සිට ක්‍රමයෙන් සක්මන් භාවනාවේ තරමක වෙනසක් මට දැනුණා. මුලදී එක් පයක් ඔසවන විට අනෙක් පයට බර ගතියක් දැනුණු අතර සක්මන ඊතා හිමින් විය. සතිය පිහිටුවාගෙන සක්මන් කරමින් කළ පුහුණුවේදී කය සැහැල්ලු වී අර පයේ බරගතිය අඩු වී ගමනද සැහැල්ලු වුණා. දැන් හිතන්න පෙර කය නිසලව තිබියදී දන හිසින් පහළ කොටස ඊතා කඩිසර විලාසයෙන් පා තබන විට මට ඇතිවන්නේ ඊ මහත් සතුටකි. දැන් තබන පියවර කෙටිය. නමුත් ගමන කඩිසරය. මේ ක්‍රමය නිවැරදිද? ස්වාමින් වහන්සේ කරුණාවෙන් මේ පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි. තමන්ට කොයි එකද වැඩි සතියට නැඹුරු හයියෙන් අවදින එකද හිමිට අවදින එකද කෙටි පියවර තියෙන එකද දුර පියවර තියෙන එකද නෙවෙයි වැදගත් වෙන්නේ අඛණ්ඩව සතිය පවත්වන්න කොයි එකද වටින්නේ කියලා ඔක්කොම කරලා බලන්න කරලා බලලා හොඳට සතියට yaadena දේ තමයි අපි ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ ඒ ආර්ය පරිශ්‍රණය කරලා බලන්න සෝ යන ක්‍රමය හොඳයි තාම ඒ විකල්ප ආකල්ප දිගේ භාවනා කරමින් වඩා හොඳ සතියක් ඇති කිරීම සඳහා අනුග්‍රහ කිරීම තමයි කරන්න ඕන. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව සතිය පෙරට කොටගෙනම ආරම්භ වෙමි. ඉඳ සිටින ඉරියව්ව දෙස ටික වේලාවක් අවධානය යොමු කොට ආනාපාන සති භාවනාව පටන්ගෙන හුස්ම රැල්ල නාසිකාග්‍රේ හැපෙන හැටි සිහියෙන්ම බලා සිටීමි. මෙසේ භාවනා අරමුණීම ටික වේලාවක් සිටින විට හුස්ම රැල්ල ආස්වාසේ කෙටි බව හා ප්‍රාස්වාසේ දිගු බවත් හුස්ම රැල්ල තුනී වී නොදැනෙන මට්ටමට පැමිණි විට ගතහා සිත ඊතා සැහැල්ලු බවත් ඇති වී සතුටින් සිටින ගමන් තව තවත් එදෙසට එම අරමුණේ අරමුණටම සිටියෙමි නොයෙකුත් වර්ණ එක්වරක රන්වන් නිල් පාට හා දම් පාටත් එක් පාටක් එකවර බැගින් අහසේ පාවෙනවා වගේ දැනුණා. මගේ සමාධියද ටික ටික ඉහළ යන බවක් තේරුණා. ඒ දෙස සිහියෙන් යුතුවම බලා සිටින විට වලා රොදවල් වගේ කැඩි කැඩි ටික ටික පාවී ගියා. දිගටම සමාධියෙන් සිටින විට වර්ණය අවපැහැ ගැන්නුණා. මට එකවරම තේරුණා මගේ බෙල්ලේ වම් පස පහතට බර වී නැවත යථා තත්ත්වයටපත් වුණා. ඒ ශනේම වාගේ විශාල ආලෝකයක් මුහුණේ වම් පසට වැටුණා. එම ආලෝකයේ තිබුණත් ඒ නොතකා හැර අරමුණටම හිත යොමු කළා. පිටින් ශබ්ද කීපයක්ම ඇසුණත් මගේ අවධානය යොමු කළේ නැහැ. අත දිගේ කඩියෙක් ගමන් කරන බවක් දැනුණා. උකුල මත තබාගෙන තිබූ අත් දෙක තද බර ගතියක් දැනුණා. වම් වම් අත දකුණු අත වම් අත මත දකුණු අත තබා තිබූ අත් දෙකේ ඇඟිලි ටික ටික ගිලිහි ලිහිල් වී අත් දෙක ක්‍රමයෙන් දෙපැත්තට ඇදෙන බවක් හැඟුණා. අත් දෙක තරමක පස්සටම ඇදුණා. දකුණු අතේ මාපට ඇඟිල්ලේ සිට වැලමිට දක්වා හමේ තෙරපීමක් ඇති වුණා. නැවත ටිකින් ටික අත් දෙක ඉදිරිය ඉදිරිපසට ඇදීවිත් උකුල මත පතිත වුණා. නැවතත් අත් දෙක හිමින් හිමින් මගේ බෙල්ල දක්වා එසවි අවුත් නැවත ටිකෙන් ටික උකුල මතට ආවේ වම් අත උඩ දකුණු අත තිබෙන පරිදි. පැය එකමාරක් පමණ භාවනාවේ සිටි මගේ සමාධිය එයින් අවසන් වුණා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. කොමිටේ සමාධිය අවසන් වුණාට ඊට පස්සේ සතියේද මොකද වෙන්නේ කියලා දිගට බැලුවොත් තමයි ඉරියව් මාරු කරත් අරමුණ මාරු කරත් සතිය කැඩුනත් සමාධිය කැඩුනත් සතිය කොහොමද යන්නේ කියලා බැලුවොත් යෝගාවචර ලාභයක් තියෙනවා වෙනත තරම් සතියක් මට කැඩෙන්නේ සතිය කැඩෙන හැටි බලහන් හිතුවොත් කැඩෙනවා අඩුයි එහෙම නැත්නම් ඉතින් දැන් භාවනා ඉවරයි සතිය ඉවරයි සමාධිය ඉවරයි අරමුණ ඉවරයි කියලා ඔක්කොම වතුර දහහක් ඇදලා කලේ බින්දා වගේ ඒචයි වගේ උනාට පස්සේ බලන්න ඉරියව්පත මාරු වෙනකොට සතිය කොහොමද තියෙන්නේ කියලා එතකොට මෙච්චර අමාරුවෙන් උපයාගත්ත සතිය සෑහෙන වෙලාවක් පවත්වා ගන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංකේ වාඩි වී ආස්වාස සහ ප්‍රස්වාසයේ දිහා බලමින් ටික වේලාවක් යන විට මිනිත්තු 5ක් පමණ මේ දෙකම නොදෙනී යයි. සිත සමාධිගත වේ. සමාධි සෝයෙන් සිටින විට වෙන කිසිම අරමුණක්ද සිතට නොදෙනී. ඒයින් පසු කල යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ස්වාමින් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඉතින් gedara ගැන කල්පනා කරත හැකියි. gedara දාලා ආපු එව්වා කුඹලා කටු එහෙම දාලා ආවා පිළිකණුල තියෙන දේවල් ඔය ටිකක් නේ නිකන් ඉන්නවට ඔය හොදි බොනවා කියලා කල්පනා කරන එකයි තියෙන එක සුද්ධ කරගත්තට පස්සේ නිකන් උණ වගේ දැනෙනවනේ අර පරණ තියෙන කංකරච්චල් ටිකක් කල්පනා කරා. තාම ඉන්නවා මේ පරණ මේ කාරණා වටහා ගත්තේ නැති අය ඉතින් ඒ නිසා එහෙම දෙන්නේ තුන්ද කින්නත් ඕනේ නැත්තම් ප්‍රශ්න අහන්න කවුරක්වත් නැහැ. ඉතින් ඒ නිසා සුද්ධ කිරුවට පස්සේ දැන් මේ කක්ක කරගන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒක මේ සුපර් මාකට් එකට කියලා තියන කුණු ලොරියක් එවන්න. එහෙම නැත්නම් ගෙදර තියෙන කුණු කන්දල් ටිකක් මතක් කරන්න. එතකොට හරියනවා. එහෙම කියන එක අසාධාරණයි. නන්දසිරි දෙම්බයන් උත්තරයක් ඒක. එහෙම එකක් තමයි කියන්න වෙන්නේ සංහාස. උඹ තේජායි මං වගේ මං උත්තර කමටහන පිටලා තියෙනවා. සුද්ධ කළ දුන්නාට පස්සේ කක්ක කරගන්න හැටි අහනවා. ඉතින් මේ මම කැමති ඔය ලියපෙක නෑ මූණ බලන්න මං හිතන්නේ අත උසයි කියලා මොකද අසාධාරණ. අපි මෙච්චරම කරදර කරාට පස්සේ. ඒ නිසා පෑදීතියට බොරදියෙක් වෙන්න එපා අම්මා නැති අපිට බඩගිනි වෙන්න එපා කියලා මේ පාදගත්තට පස්සේ ආයකට බොරදිය දාන්න එපා. ඒක තමයි කෙලස් කියන්නේ. එනිසා මේ සුද්ධ කළා දුන්නට පස්සේ ඒක ආරස්සා කර ගන්න බලන්න කියලා අපි අර ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි. ගෞතතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවට වාඩි වෙන මා බොහෝ විට ආනාපාන සතිය වඩා සියලු කය සංසිඳී කිසිවක් නොදෙනෙන තත්වයටපත් වෙමි. එහි විනාඩි 20ක් පමණ ගෙවුණු පසු નિરાයාසයෙන්ම නැවත මූල කර්මස්ථානයටද නැවතර හිස්තැනටද වශයෙන් කීප විටක් මාරුවෙන් භාවනාව පුහුණු කරන්නට පුරුදු වී සිටින්. නමුත් ගරු ස්වාමින් වහන්සේ අද පාන්දර පරයන්කේදී සිතහා කය සංසිඳුණත් ඒ හිස්තැනට නොදැනෙන තැනට යාමට යම් උපක්‍රම යෙදුවත් සිත ඒ සඳහා සූදානම් නොවිය. මා දැන් කුමක් කරන්නේ දැයි සිතුවෙමි. දැනට මා ඉන්නේ අන්ධකාරම තැනක. ඒකයි මම කියන්නේ මෙතෙන්ට ආසනේ ගන්නයි කියලා. මට පේන කරුලම තන වාඩිලා ඉන්නේ. ඒක ඒසකට පේන්නේ දැනීමෙන් පවතින ශරීරයේ කම්පන චංචලවලට සිත යොමු කොටගෙන සෑහෙන වේලාවක් සිටියෙමි. හිසේ සිට දෙපතුල දක්වා අඩු වැඩි වශයෙන් දැනෙන මේ తত্ত্বය සුවයක් විය. මමද මගේ අවධානයේ වෙතටම උස්සන්න කළෙමි. ආසන්න කළෙමි. ඒ චලනයේ ත්‍රිවෘතතාවයේ තරමක් වැඩි වූහ. වැඩි වුණු බව දැනුණා. හිස් මුදුනෙන් රශ්මියක් පිටවි ඉහළට විහිදුණු විහිදුණු බව දැනුණා. බෙල්ලෙන් උඩ කොටස තදින් වේවුලා ගිය බව දැනුණා. එය කීප වරක්ම සිදු වුණා. සිදු වුණ බව දැනුණා. ඉන්පසු පිට දෙපස රේඛා දෙකක් මෙන් කිලිපොලා ගොස් විදුලි වේගයෙන් ගමන් කරන්නට වගේ දැනුණා. මා එදෙසට අවධානය යොමු කරන විට ඒ ආකාරයෙන් ඒ කොටස වෙන් වී ටිකක් ඈත් වී යලි ඇඟටම එකතු වුණා. එකතු වුණු බව දැනුණා. මට බය හිතුනේ නැත. ක්‍රම ක්‍රමේ ක්‍රම ක්‍රමේ නිශ්චල විය. කයේ යම් ප්‍රමෝද ගතියක් විය. තරමක වෙවුලන ගතියක් මෙන්ම ගතේ සිතේ යම් නිවුණු ගතියක්ද දැනුණා. මා නිසොල් මන්න පරියංකේ බොහෝ වේලාවක් සිටියෙමි. ඔබ වහන්සේ මේ අත්බැවීම අජරාමර නිවන් සෝයටපත් වේවා. තෙරුවන් සරණයි. ඔව් මේකේ මුලදී ලියලා තියෙනවා මේ පුරුදු කරයි කියලා යමක් අරමුණු හිතේ ඇතුව අරමුණු හිතේ නැතුව දෙක පුරුදු කරගෙන ඉන්නකොට මේ අද දවසේ වෙච්ච බැග්යක් තමයි ලියලා තියෙන්නේ. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ අපි අරමුණු ඉන්න එක දන්නවනේ සතිය. අපි 150ක් විතර එනකම් අරමුණු නැතුව ඉන්න හැටියට ඉන්නවා 150යි ඉන්න නැතුව 150යි කියන මට්ටම් ගියාට පස්සේ තමයි හිත විපස්සනාට යනවා කියලා කියන්න පුළුවන්. උග්‍ර විපස්සනාට. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා බලනකොට එහෙම නැති තැනක් අහුවෙන්නේ නැතු යනවා. ඒකට හේතුව ඉස්ලාම දවසේ අපි අන්දන් හිත සම්පත් වෙනකොට මොකුත් නැහැ කියලා ඉක්මනට එනවා. මොකද අපි දන්නේ නැති නිසා. නමුත් ඒක දිහා බලන්න ගියාට පස්සේ පේනවා නැත්තේ නැහැ තියෙනවා. උදාහරණයක් කරන එක පාට ලයිට් ගියොත් එහෙම රැයක මහා අන්ධකාරයක් වෙනවා. නමුත් අන්ධකාරයේ ඉන්නකොට ආයෙ පේන්න පටන් ගන්නවා. ටිකක් වෙලා ඉනකොට අන්ධකාරයට ඇහැ උරු වුණාට පස්සේ ওই එකපාර අන්ධකාරේ නැහැ. ඉතින් ඒ නිසා ඒ එක සැරේ හම්බෙච්චාම මම නිවන් දැක්කම අනිත්‍ය දැක්ක ශූන්‍යතාවය දැක්කම මම තුච්ඡතාවය දැක්කයි කියලා කෑ ගැහුවට ඒ දැකපු අනිත් ශූන්‍යතාවයටම හිත දාන්න බහුවෙන්ද ශූන්‍ය නෑ. තව තියෙනව මොනවද? ඒ කලබල වෙනවා තියෙන එක දිහා බලන්න. බලනකොට තවත් භාවනා ඉදිරියට යනවා. එතකොටත් යනවා නෑ කියන තැනකට. ඒත් ඉවර නෑ. ඒත් නැති එකකට නෙවෙයි ගිහිලා තියෙන්නේ. ඒ සාපේක්ෂව ටික ටික ටික ටික ඉදිරියට යනවා. ඒ නිසා අපේ හිත බොහෝම ඉක්මනට මේ විනිශ්චය කරන්න පළඹෙනවා. මම මේ නැති තැන දැක්කා. ශූන්‍යතාවය දැක්කා, තුච්ඡතාවය දැක්කා, රිත්තතාවය දැක්කයි කියලා. කමක් නැහැ ඒක පොඩි කාගේ වෘතලයක් විතරයි. නමුත් ඒක නැවත නැවත කරනකොට පේනවා එදා නැහැ පුතන දැන් තියෙනවා. අන්ධකාරයට හැහුරු වෙන්න වගේ වැඩක් තියෙනවා. ඉතින් මේම කර කර කර කර මේ හිත දෙන ලනු, හිත දෙන ගොඩ පෙරක දෝරුකම්, හිත දෙන වච්චපල ගති, වංචනික ගති, ෂට ගති ටික ටික ටික ටික දකින්නකොට එක සැරේ මේක දැක්කොත් නම් පිස්සු හැදෙනවා. අනිවාර්යයෙන්ම පිස්සු හැදෙනවා. ඒ තරමටම අපි මේ ඇහැ පෙන්නන දේ ඔක්කොම බොරු. ওই ටික ටික බොරු කරලා පේන්න අරින්න ඕනේ. ඒක දවසට ටික ටික. ඉතින් ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා මෙතන මොකක්වත් බැග්යක් නැහැ. ආයෙසරයක් අයි විවේකයට ඊට පස්සේ ආයෙත් අයි විවේකේ නැහැ කියලා. නමුත් හිත දියුණු වෙනවා ඉදිරියට යනවා කියලා සතුට ඇතුව ඉදිරියට යන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මූල කර්මස්ථානයේ කර්මස්ථානයෙන් භාවනාව වඩා හොඳින් අස්වාස ප්‍රස්වාස රැල්ල කෙටි වී නොදිනී යන තෙක්ම භාවනාව වැඩි ඉන්පසු මට තව දුරටත් නාසයේ කෙළවරේ හිත පිහිටුවා භාවනා වැඩි වෙමි. ඉන්පසු මගේ කය මට නොදෙනී ගියක් මෙන් දැනුනි. අතපය මට එසවිය නොහැකි විය. තද නිදිමතක් දැනුනි. ඉන්පසුවත් මම භාවනාවේ යෙදුනත් හරි හැටි අවබෝධයක් දැනීමක් නොදෙනු බවක් වැටහුණි. නැවත පියවි සිහියට පැමිණ පසු මගේ අතපය ගල් ගැසී ගියාක් මෙන් බරගතියක් එසවිය නොහැකි සෙලවිය නොහැකි බරක් දැනුනි. ඒ වෙන විට පැයකුත් විනාඩි 45ක් පමණ භාවනාවේ යෙදී සිටි බව වැටහුණි. නමුත් මට කිසිම අපහසුාවක් අතපයවල වේදනාවක් නොදැනුනි. තව දුරටත් ඒ ඉරියව්වේම සිටීමට හැකියාව තිබුණි. ඇස්හැර අමාරුවෙන් සක්මනට ගියත් වාරු නැති බවක් දැනුනි. ඉන්පසු මා කළ යුත්තේ කුමක්දයි අනුකම්පා කොට පහදා දෙනමින් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ මේ කරන සත්කාරයට ඔබ වහන්සේට බුදු බව ලැබේවා. සාදු සාදු සාදු. ඒ ඇති කරගත්ත සතිය එකමාරක් හරි විනාඩි 7 1.45ක් හරි ඉඳලා ඕක එක සැරේ කැඩෙන්නේ ඉරියව මාරු වුණාට ඉස්සර එක්කනට කිව්වා වගේ අරමුණු මාරු වුණා සතිය කැඩනවා කියලා කිව්වත් ඒ සතිය නිකන් මේ ඉර බැහැගෙන යනවා වගේ හිමීට හිමීට හිමීට තමයි නැතිලා යන්නේ. අපි හිතන එක පාට සතිය කැඩනවා කියලා එහෙම වෙන්නේ සතිය කියන්නේ එහෙම මේ මැටි භාණ්ඩයක්වත් රටවුණු කැලලක්වත් නෙවෙයි. ඒ නිසා මේ ඇති වුණාට පස්සේ පුරුදු කරන්ඩ ඒ සතිය කොහොමද දිය වෙන්නේ කියලා නැති වෙන්නේ කියලා නික්ෂය වෙන්නේ කියලා, වැය වෙන්නේ කියලා, නිරුද්ධ වෙන්නේ කියලා. ආහන් එක බලනකොට නිරුද්ධ වීම වේගය අඩු වෙනවා. ඒතර තමයි තේරෙනවා සතිය වුණත් නැති වෙන දිහා ඉවසිල්ලෙන් බලන්න පුළුවන් ගතියක් තියෙනවා. කලබල වෙන්න එපා. මේ සත බඳගෙන අඬන්න දෙයක් නැහැ. සතිය ඇති වුණා සතිය නැති වෙනවා. අපි හුඟක් වෙලාට එහෙම අපි මනාප ගුණ ධර්ම, ඉන්ද්‍රිය ධර්ම නැති වෙනවා බලන්න නිකන් අකමැත්තක් තියෙනවා. ඒ තාක්කල් අපි සතිය නිසා දුක් විඳිනවා. සතිය දුකක් නොවෙන්න නම් ඇති උනායි පැයකමාරක් ගියාට 1.45 කට නැති වෙන්න විනාඩි 5ක් 10ක්වත් යනවා අඩුම ගන්න. ආන්න ඒක හිමීට නැවතිලේ සතිය නැහැටි බලන්න මේ වගේ අවස්ථාවල ප්‍රයෝජන ගන්න කියන එක තමයි මතක් කරන් තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා ආනාපාන සති භාවනාව වඩන්නේ මුලින්ම ඉඳගෙන ඉන්න විදිය හොඳට සකසා මම දැන් මෙතන කියා මෙනෙහි කර ගනිමි. නාසිකාග්‍රයේ අගට සිත යමා බලන විට නාසයේ අග ඊතා සියුම් හුස්ම රැල්ල වදින බව දැනෙනවා. එතන හිත තබාගෙන ඇතුල් වෙන පිට වෙන හුස්ම දිහා බලනවා. ඇතුල් වෙන හුස්ම විටක දිගටත් උණුසුම්ම විටක කොට හුස්ම ආදී වශයෙන් දැනෙනවා. පිටවන හුස්ම සීතලට දැනෙනවා. මුලින් භාවනා කරන විට සිතුවිලි වේදනා ශබ්ද ශරීරයට දැනුණා. සියලු දේම මෙනෙහි කර ඉවත් කළා. හුස්ම රැලි 20ක් පමණ සිතුවිලි වලින් තොරව බලා සිටින විට හුස්ම ඊටාම සියුම් වී නැති වෙනවා. එවිට මා හුස්ම අතහැර මුළු කයටම සිත යොමු කරනවා. කයේ දැනෙන උණුසුම් සීතල බව, වේදනා රත් වෙන මේවා දිහා සිතුවිලි වලින් තොරව බලා සිටිනවා. දැන් මට බොහෝ වේලාවල් වල භාවනාවට ඉඳගත් සැනින් හුස්ම නොදෙනී යනවා. එවිට මා කයට සිත යොමා සිතුවිලි වලින් තොරව බලා සිටිනවා. පැයක් දෙකක් පමණ එසේ සිටිනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වැරදි ඇතොත් අනුකම්පා කොට පැහැදිලි කර දෙනසේක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔයගේ පරියංක කය දිහා විතරක් නෙවෙයි ඉදින්දා වැඩ කරනකොටත් සක්මන් කරනකොටත් කොයි වැඩ කරද්දිත් මේ කයත් එක්ක ඇති වෙච්ච එහෙම නැත්නම් මේ හිතාමතා යමක් නොකර කය දිහා බලාගෙන ඉන්න ගතිය දවසේ පැය දෙකකට සීමා කරන්න තෝ පැය 24ම පැතිරව ගන්න පුළුවන්. කයත් එක්ක ඒ තරම් යාළු වෙන්න පුළුවන්. මෛත්‍රී කරන්න පුළුවන් නම් ඉතින් වෙන ස්වර්ගයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ භාවනා ප්‍රයෝග හරහා ප්‍රතිපදාව හරහා මේ ඇති කරගත්ත ප්‍රයත්නය හැම වෙලාවෙම කයත් එක්ක යාළු වෙලා ඉන්න බලන්න. ඒකට කිසිම බාධාවක් නැහැ. කිසිම මේ ඉරියරේකුත් නැහැ. තියෙන්නේ කයට තියෙන තරහ විතරයි. ඒ නිසා මේ කයත් එක්ක පුළුවන් තරම් යාළු වෙන්න මනුස්සකයක්. පෙරපින් කරලා ලැබුව එකක්. ඒ නිසා හැකි තාක් මේ පරියන්කේදී විස්තර කරපෑයි දෙකේ ඇතිවිචි මනාප භාවයේ ප්‍රමෝදය හැම ඉරියව්වකම ඇති කරගන්න එක තමයි දලා ප්‍රදේශයක් විදිහට දෙන්න පුළුවන්. දෙපා වැඳ ලියමි ගරු ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවේදී මුලින් වම දකුණ ඔසවනවා තබනවා ඔසවනවා ගෙනියනවා තබනවා කියා සිතින් මෙනෙහි කරමින් භාවනාව කළත් එසේ සක්මන් භාවනාව කරන විට මට දැනුණා ඇඟිලි අස්සේ වැලි තදට ගැටෙන බව සීතල ගතිය, තද බව, උණුසුම්ව විටක දැනුණා. උකොල දෙපැත්තට යන බව දැනුණා. විටින් විට සිතුවිලි ආවා. දැන් මට මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. මගේ සිතට මේ දේවල් දැනෙනවා. මම දැන් වම් පාදය තබන විට පොළවට ස්පර්ශ වන තැනට සිත තබනවා. දකුණු පාදයත් පොළවට ස්පර්ශ වන තැනට සිත තබනවා. සිතුවිලි වලින් තොරව මට භාවනා කළ හැකියි. සිතවිල්ලක් ආවත් මට ප්‍රශ්නයක් නැත. සිතවිල්ල ගණන් නොගෙන මට දිගටම මම දිගටම භාවනා කරමි. පැයක් පමණ සක්මන් භාවනාවේ කෙලවරට පසු නතර වී මගේ මුළු කයටම සිත තබමි. එවිට මට දැනෙනවා හෘද ස්පන්දන වේගය වෙන බව හෘද ස්පන්දනය වේගෙන් වෙන බවත් මුළු ශරීරයම නලියන බවත් ගරු ස්වාමින් වහන්සේ මා භාවනා කරන පිළිවෙල වැරදි ඇතොත් මට සමා වී මා දැනුවත් කරන්න. ඔබ වහන්සේට මේ ආත්මේදීම මහ රහත් බව ලැබේවා ලැබේවා සාදු සාදු සාදු. මෙහෙම කරගෙන කරගෙන යනකොට තියෙනවා මේ ආනාපානි වගේ තරංග රැලිමාලා යද්දී ඔය අන්තිමට බඳිනිච්ච කම්පන වේගත් හැම වෙලාවෙම තියෙනවා. ඔක භාවනාවෙන් ගන්න එකක් නෙවෙයි. අර ක්‍රමයෙන් ක්‍රමයෙන් යාගෙන යනකොට හිතෙනවා තරංග විදියට තිබුණ එක කම්පන චංචල බවට පෙරළුණ එක නෑ මේ දෙකම කොයි වෙලාවෙත් තියෙනවා. ඒ නිසා අපිට ඕනේ නම් හිතේ ඒකාග්‍රතාවය හැම චිත්තක්ෂණයකම තියෙන. ඒක තියෙන තැන බලා ගන්න බැරිකමයි තියෙන්නේ. අනිත් අපි හරිය කැමති ඒකාග්‍ර නැති කුණු හarp ගැන කතා කර කර කතන්දර ගොතන්න පුළුවන් නෙවෙයි විතරනේ. මේ මේ මේ කම්පන එකත් එක කතන්දර ගොතන්න බෑ. ඒක මොනම දෙයකටවත් මේ හැත් බැඳෙන්නේ නෑ. yaad වෙන්නේ නෑ. ඒ නිසා යම් වෙලාවක දැනගත්තොත් මේ කයි පැවැත්ම භවය මැරිච්ච නැති බව, නිින්ද කිල්ල නැති බව, ක්ලාන්ත වෙලා නැති කාට ඔය කම්පැනි තියෙනවා. උගෝදෙනෙක් බයයි ඒකට. ඒක කම්මැලිකමක්, පාළුවක්, මුස්පේන්තුවක් විදිහට සලකනවා. නමුත් භවනා කරන එක නේක උදකලාවක්, විවේකයක්, විශ්‍රාමයක් විදිහට ගණන් ගන්නවා. ඉතින් බුදුරජාණන්සේ ක්‍රමයෙන් කියලා අපිට ඒක අඳුල්ලා දෙනවා. අඳුල්ලා දීලා කියනවා. ඔය ඉරියව්ව වෙනස් වුණාට ඕක නැති වෙන්නේ නැහැ. කොයි වෙලාවෙත් බලන්න ඒ තමයි පණ තියෙන බවට මේ කම්පන වේගය තියෙනවා. ඒක යාලු කරගත්ත දවසේ එහෙම නැත්නම් ඒකත් එක්ක සුහද වුණාට පස්සේ ඕන කෙනෙකුට කියන්න පුළුවන් පුළුවන් නම් කඩන්න කියලා. අම්මා මැරුණාට ඕක කැඩෙන්නේ නැහැ. දරුවා මැරුණාට ඕක කැඩෙන්නේ නැහැ. කිටිගිනි ගත්තට ඕක කැඩෙන්නේ නැහැ. ඉසගිනි ගත්තට ඕක කැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ හඳුනාගත්ත මේ කම්පන වේගයත් එක්ක සුහද වෙන්න ඕනේ මේ කරදරකම් කටළු වලට කරදරකම් කටළු මැද. එතකොට තේරෙන පටන් ගන්නවා ඔය හැම එකටම වැඩිය මේ කම්පන වේගය පිළිබඳ දැනීම හරි බලවත්. හරිම ශක්තිමත්. ඉතින් මේ වගේ අහල කලාතුරකින් තමයි අඳුරගන්නේ අපි. පුළුවන් තරම් මේක උරු කරගන්න. උරු කරගත්තට පස්සේ අපි මේක අඳුරගන්න පමා වුණාට ඒක අපිත් එක්ක සදාකාලිකවම ඉන්න. කවදා හෝ අපි සදාකාලිකව මේකත් එක්ක ගිවිසුම ගහගත්ත දවසේ මොනම කෙලෙසයකටත් අපිව යට කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා මේක හුරු කරගන්න වශී කරගන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවේදී ඊයේ දිනට වඩා කය සමබරව සැහැල්ලුව පාතැබීමට හැකි බව අද්දුතුවෙමි. පැහැදිලිවම එසවීම චලනයේ තැබීම පිළිබඳව අධ්‍යයනය විය. එම සිදුවීම ක්‍රියාවක් සමගම සිතින් දකින්නාසේ අවබෝධ වීමි. මෙය ඊතා සෙමින් සිදුවන කරුණක් බැවින් එදිනෙදා කටයුතු වලදී අනුගමනයට උපකාර වේ යයි සිතනු බැවින් අද දින සක්මන වේගවත් කිරීමක් එය අඩු වැඩි කරමිනුත් පාදයේ චලනයේ අධ්‍යයනයෙන් යුතුව අනුගමනය කළෙමි. එවිට වේගවත් බව නිසා එසවීමත් තැබීමත් අධ්‍යයනය වුණ අතර සිත සම්පූර්ණයෙන්ම පාදයෙන් ඉවත්ව ඇවිදීම පිළිබඳව හොඳ සිහි කල්පනාවක් පමණක් විය. එහිදී වේගයේ නැවතීම, හැරීම ආදිය හොඳින් අවබෝධයක් පැවතින. අද දින සිදු වූ අත්දැකීම පවත්වා ගැනීම සුදුසුද? යන වග පැහැදිලි කර දෙනු මැනවි. ගරුතර ස්වාමින් වහන්සේ පරියංක භාවනාවේදී එකක් 10ක් එක් ආස්වාස ප්‍රස්වාස වාර 5 6ක් එක දිගටම සිදු කළ හැකිය. එහිදී හුස්ම රැල්ල ඊටාම සියුම්වත් ඊටාම සෙමිනුත් ඇතුළු වීම පිටවීමක් දැනුනි. ආස්වාස රැල්ල බොහෝ විට ඊටාම කෙටි වූ අතර ප්‍රාස්වාස රැල්ල ආස්වාස රැල්ලට වඩා දිග වූ දිග වූත් ක්‍රමානුකූලව කෙටිවන බව අද්දුටු වෙමි. ඔබ වහන්සේගේ අවවාද පතමි. ඔබ වහන්සේට වහවහ ධර්මාබෝධය ලැබේවායි පතමි. ඒක සක්මණේ කෙරුවා වගේ ඉතින් එකම දේ කරනකොට කරනකොට සතෙක් හැවහලන්න වගේ ලුණු ගෙඩික පොත් අරින්න වගේ එnde එnde එnde එක සිුම් වෙන්න පටන් ගන්නවා. ඉතින් එකක්වත් අපිට කරන්න බෑ. ඒ යෝගයක් තියෙන. කරගෙන කරගෙන යනකොට ඒ ජවනිකා මාරු එකකට ඔක්ක ප්‍රේම කරන්න එපා. ඒ ජවනිකාව හිටින්නේ අනිදාසනට ඒක වෙනස් වෙනවා. මේ වෙනස මේ විපරිණාමය මේ අනිත්‍යතාවය මේ ඇතිව නැති යන බයට බවට ප්‍රේම කරන තාකල් ඔය හැම එකක්ම ප්‍රශ්නයක් කරගන්න. එකක් තිබුණාට එක ජානිකාවකින් නාදිකම හමාර වෙන්නේ නැහැ. ඊගාව ජානිකාවට විදිලා ඒ කියන්නේ. ඊගාවේ කෙනෙකුට අරකට අල්ලු කරනවා. ඉතින් අන්නේ වෙනසට සාදර වෙන්න කියලා අපි අන් ඉතරාට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. ආනාපාන සති භාවනාව. සක්මන් කිරීමෙන් පසු පර්යංකයට ගොස් හිඳගතිමි. මා දැන් මෙතන යන සිතා බැලීමේදී හිඳගත් අසුනේ තැම්පත්ව සිටින අයුරුත් පාද දණහිසෙන් නැවී ගොස් පොළොව ස්පර්ශ වන අයුරු දිස්විය. ආස්වාසය හා ප්‍රස්වාසය දැනෙන්නට පටන් ගති. එදෙස බලා සිටින විට ආස්වාසයේ දිග බවත් සිසිල් බවත් දැනුනි. ප්‍රස්වාසයේ සාපේක්ෂව කෙටිහා උණුසුම් විය. ටික වේලාවකින් කොඳුයට පෙළිය දිගේ යම් සංවේදී බවක් දැනුනි. ක්‍රමයෙන් එය පහළට ගොස් මුළු සිරුරම නොදෙනී යන බවක් දැනුනි. අසුන මත වාඩි වී සිටින බව සම්පූර්ණ ස්පර්ශව සිටින බවත් දෙපා පොළවට ස්පර්ශ වී ඇති බවත් යන්තමට දැනුනි. ආරම්භයේදී කොඳු වැට පෙළියේ අවට වේදනාවක් තිබුණද දැන් එය නැත. ඒ අතරම දම් පැහැති දීප්තිමත් ආලෝකයක් දිස්විය. එය දිස් වූ විට දකින්වා දකින්වා යයි සිතුවෙමි. ටික වේලාවකින් ඒ අතුරු දහන් විය. ශරීරයේ දැනීම් නොමැතිව විනාඩි 50ක පමණ කාලයක් සිටිය හැකි විය. භාවනා අරමුණද මේ කාලය තුල නොදෙනුනා තරම්ය. නැවතත් අරමුණ මතුවීමට පටන් ගත්තේය. පූජනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පතමි. කොයි විදිහට අරමුණ නැතිලා ගියාට පස්සෙත් කලකොල වෙන්නේ නැතුව සැකකර නැතුව බලන්න. නැවත අරමුණ මතුවෙන එකත් භාවනාවේම වැඩක් හේතුඵල ධර්මයක් තියෙනවා. ඒ නිසා නැති වුණාට ආයෙ මතුවේ. මතු වුණාට ආයෙ නැති වෙනවා. ආන්නේ විදිහට ඒ දෙන්නට Taman ගැඟිලි ගැහිමකින් තොරව යන්න ගියත් විතරක් ඒ කිනාට මේ හේතු මේ හේතු ඇති කල්ලි මේ මේ ඵලය ඇති වෙනවයි කියලා හේතුඵල ධර්මයකට යන්න පුළුවන්. හැබැයි ඒක සම්පූර්ණ අචේතනිකව යන්න අරින්න ඕනේ. එහෙම නැත්නම් අසංස්කාරිකව යන්න අරින්න ඕනේ. මේ දෙකටම ඒ කට්ටියගේ තාලෙට එහෙම නැත්නම් තමන්ගේ මට්ටම් තම් මට්ටම් කියලා යනවා මිසක් ආරක ඉල්ලන්න මේක ඉල්ලන්න යන්න එපා. එතකොට භාවනාව නිසින්ින්ද ඉදිරියට වැඩෙන්න පටන් ගන්නවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාව වම දකුණ වෙනුවට අනාත්ම සංඥාව පෙරටගෙන අනාත්මයි අනාත්මයි යනුවෙන් සතිමත් වෙමින් පැයක් සක්මන් කළා සිමෙන්ති පොළවත් ලනුපැදුරත් මාරුවෙන් මාරුවට භාවිතා කළා සිමෙන්ති පොළවේ සක්මනේදී අනාත්ම ලක්ෂණයට වඩා කයේ බරගතිය මතු වුණා. එහෙත් ලනුපැදුරේ සක්මනේදී පාදවල සිට ඉහළට මුළු කයම සැහැල්ලුවක් වෙමින් පැවතුණා. මේ අත්දැකීම් වැලි පොළවේ සක්මනේදීද ලැබුණා. සක්මන සඳහා නිස්සරණ වනය වැලි පොළවත් ලනුපැදුරත් අනුමතන කරන හේතුව වැටහුණා. කයේ සැහැල්ලුව, කයේ Nirodhයට කිට්ටු වීමක් යයි හිතමින් අහිංසක සතුටක් ඇති වුණා. මා නිවැරදිදයි අනුකම්පාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේගේ සියලු සම්්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට වී උතුම් වූ අවබෝධයටපත් වේවා. තෙරුවන් සරණයි. නිරෝගී දිගාසිරි ඔබ වහන්සේට ලැබේවා. ඔබ මේකදී හරි විදියට ගියත් මේ අනාත්මයි අනාත්මයි කියලා වැරදි උපක්‍රමයක් පාවිච්චි කළා තියෙනවා. පහන තීරුම් ගත්තට පස්සේ මොන උපක්‍රම කෙරුවත් හරියන්නේ තේරුම් ගන්නකන් තමයි හරි ක්‍රම යොණ කරන්නේ. නැත්නම් අනාත්මය කියලා භාවනා කරන ගතියක් ඒ සාමාන්‍ය තේරවාදී අපි අනුමත කරන්නේ නමුත් දන්නේ මේකයි යන්නේ මේකයි කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් මේ මේ කුණුහරුපයක් කියකේ භාවනා කරත් හරියන. මුකුත් වෙන්නේ ඒ හොඳ කුණුහරුප මට මතක් වෙන මේලා කියන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා අනිත්‍යයිවත් එකයි දුක්ඛං කිවත් එකයි කරන්න ඕනේ මේකයි කියලා දන්නවනම් එච්චරයි. මුලදී තමයි හරියටම නම කියලා කතා කරන්න ඕනේ. ඊට පස්සේ ඔය හුරතල් නමකින් කතා කරන්න පුළුවන්. නමුත් අනාත්මය අනාත්මයි කියලා භාවනා කරන එකක් නම් සම්මතේ නෑ. පටන් ගන්න වෙලාවේදී ඒක හිතට එනවා. නමුත් බඩේ හරියට යනවනම් තෝ කාගෙන් කාපුවාම මට මොකෝ මට අප්පා කියනවනම්. එච්චරයි. මම කියන්නේ එච්චර නිසරවණ කියන්නේ තෝපි කායෙන් හරි හම්බ කරන කාපියෝ මට තාත්තා කියෝ කියෝ. එච්චරයි. මට මම කන්න දෙන්නේ නෑ. මට කන්න දෙන්නත් බෑ. ආයෙ හරි හම්බ කරන කව මට තාත්තා කිව්වා. ඒත් ඒ අනුව නම් භාවනා හොඳයි. අපි යනවා ඊගා ප්‍රශ්නයට. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. වේගයෙන් එන සිතවිලි පාලනය කර සිත සංසුන් කර ගතිමි. සක්මනෙහි නිරත වීම පියවර 10ක් 12ක් සතිමත්ව සක්මනෙහි යෙදෙන විට පාදයේ වැලි මත එරෙන බවත් සිසිල් උණුසුම් රළු සිනිදු වශයෙන් දැනෙන බවත් හඳුනා ගතිමි. මෙහිදී ඔසවනවා, ගෙනියනවා, පහත් කරනවා, තබනවා යන අවස්ථා හතරකදී පය ඉදිරියට යන බවක්ද දැනුනි. එක් පාදයක් විලුඹ එසවීමත් අනෙක් පාදයේ විලුඹ පොළවේ පතිත වීමත් එකවර සිදුවෙන බවත් දැනුනි. මේ තවත් විනාඩි 10ක් පමණ කාලයක් පැවතුනි. පරියංක භාවනාව. ආස්වාස ප්‍රස්වාසයේ සමග සිතද ඒ අනුව ගමන් කරන බව දැනුනි. උඩු තොලෙහි සතිය පිහිටුවාගෙන හුස්ම ඇතුල්වන පිටවන බව හඳුනා ගතිමි. විනාඩි 15කදී පමණ ආස්වාස ප්‍රස්වාසයේ ඊතා සියුම් වන බවත් එක් ප්‍රස්වාසයක අවසානයේදී ඊළඟ ආස්වාසයේ ආරම්භයත් අතර ඊතා කෙටි හිදසක් පවතින බව දැනුනි. මෙහිදී උගුර හිර වෙන බවක් මුහුණේ හා බෙල්ලේ කඩියන් කනවා වැනි වේදනාවක් දැනුනි. වේදනාව වශයෙන් මෙනෙහි කළද අඩු නොවුනි. රෝම කූප වලින් දහඩිය බින්දු වශයෙන් පිටවන බව දැනුනි. මූණ හා බෙල්ල નિરાයාසයෙන්ම කැසීමක්ට සිදුවීමෙන් සතිමත් බව ගිලිහුනි. ගරුතර ස්වාමින් වහන්සේ මෙයට උපදේශයක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු. හරි ඉස්සෙල්ලා කීදියට අනත් නැත් කියලා බහනා කරත් හරිනා වගේ. ඒ වගේ මූණ කහන වෙලාවේදී සතිය කැඩෙන්නේ නැහැ. කහලා බලන්න කහලි වුණාට පස්සේ ආයේ හිත විවේකයෙන් බැලුවොත් මොකොත් වෙන්නේ කැඩුනයි කිව්වොත් කිව්වොත් කැඩුනා ඒක නිසා ඒකෙදී තමයි තියෙන වශී භාවයේ තමයි කහනවා දැනගෙන නැවතිල්ලේ කහලා බලන මොකුත් වෙන්නේ නැවතිල්ලේ කකුල දිගහැරලා බලන මොකක්වත් වෙන්නේ ඉතින් ඒක බාධා කරගෙන ඒක කැඩෙන දෙයක් කියලා ලොකු බයක් ඇති කරගත්තොත් කැඩෙනව තමයි ඒ නිසා මේ ඔක්කොටම ආර්ය පරිශ්‍රණය කියලා කියන්නේ ඒ නිසා මේක කැඩෙන්නේ නැහැ කියන සංඥාවට එන්න භවනා 150කට වැඩි ගෙවෙන්න ඕන. එතෙන්ට අනකම්ම කැස්සක් අවත් සති ගන්නවා. වැස්සක් සති ගන්නවා. මැස්සෙක් වැහුවා සති ගන්නවා කියන්නේ තියෙන හරි චෝදනාපත්‍යක් එනවා. මේක කැඩෙන්නේ නැහැ කියන එකට එන්න පළවෙනි දවසේ දෙවෙනි දවසේ වැඩමුළුවක ගන්න අමාරුයි ඒක. නමුත් අන්තිම දවසක හෝ කැඩෙනවා කියන හැඟීමෙන් හිටියොත් භාවනා වැඩමුළුවේ ඉඳලා ඇති වැඩක් වෙන්නේ නැහැ. නැහැ කැඩෙන්නේ නැහැ. භාවනාව මායя කියනවා කැඩලා කියලා. කෙලස් කියනවා කැඩනවා. මම කියනවා කැඩෙන්නේ නැහැ. කැඩනොත් ආයෙ නැති නැවත ඇති කරගන්න බැරි තත්යකට කැඩෙන්නේ නැහැ. අන්න ඒ වගේ පුංචි පුංචි දේවල් කරලා බලන්න යන්න එපා. අවස්ථානුකූලව කෙරිලා කරනකොට පස්සේ වැරදි අර්ථකතන දෙන්න එපා. වැරදි නිගමන වලට එන්න එපා. කැඩලා නැහැ කියන හැඟීමෙන් දිකට කරගෙන යන්නේකොට තමයි තමන්ටේ පෞරුෂත්වයේ, වීරත්වයේ විශිෂ්ටත්වය ලැබෙන්නේ. ඒ නිසා මේකට උපදෙස් දෙන්න දෙයක් නෑ. මේකට තියෙන විශ්වාසයෙන් දිගට කරන්න කියන එක තමයි. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාවට පිවිසීමා මම දැන් මෙතන යන සිතුවිල්ල පෙරදරි කොට මොහොතක් වෙලා සිටගෙන සිට දකුණ වම යනුවෙන් සක්මන් කළෙමි. පාදයේ සිත තබමින් වැලි පොළවේ සක්මන් කරද්දී පාදවලට වැලිවල ඇති සියුම් බව සහ ගොරෝසු බව හොඳින් දැනුනි. වම් පාදයේ ඔසවද්දී ශරීරයේ බර වැඩියෙන් දකුණු පාදයටත් දකුණු පාදයේ ඔසවද්දී ශරීරයේ බර වැඩියෙන් වමටත් දැනුනි. එසේම උණුසුම් ගතිය හා සිසිලද විටින් විට දැනුනි. ලනුපැදුරේදී ගොරෝසු බව පාදයට තදින් කාවදී යන ස්වභාවයක් දැනුනි. සක්මන් භාවනාව කරද්දී සිතට මහත් සතුටක් ඇති වුනි. ශරීරයේ එක් පැත්තකට බර වී යන අවස්ථාද හොඳින් දැක ගැනීමට හැකි විය. පරියංක භාවනාව. මූල කර්මස්ථානයේ නාසිකාග්‍රයේ දෙසට ගනිමින් හුස්ම රැල්ලට අවධානය යොමු කෙලිමි. වර එක ආස්වාස ප්‍රස්වාසයේ දෙක දැනුණත් මද වේලාවකින් ඒ නොදෙනී යන ස්වභාවයක් පවතී. එවිට කයට සිත යොමු කෙලිමි. සිතවිලි ගලාවත් ඒ ගැන නොසිතා හුස්මට පමණක් සිත තැබුවෙමි. වේදනාවක් දැනුණත් එසේ කළෙමි. ආනාපානෙහි බොහෝ වේලාවක් රැඳී සිටීමට කෙසේ කටයුතු කළ යුතුදයි ආධුනික යෝගියෙකු වන මා ඔබ වහන්සේගෙන් කරුණාවෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේ යදලා තියෙන උපක්‍රමත් ඇතුව බොහෝ කාලයක් භාවනා කරනකොට තමයි ඒ ආනපනත් එක්ක ඇසුර සුවද භාවය ඒකට තියෙන ප්‍රේමණීය ගතිය වැඩි වෙන්නේ ওই උපක්‍රම ටික විතරක් නෑ කාලයත් අවශ්‍යයි. ගොඩක් කල් කරනකොට තමයි ඒක විශ්වාසයේ ඒ හුරු ගතිය තේරෙන්න දැනෙන්න පටන් අරගන්නේ. තෙරුවන් සරණයි අතිපූජනීය නායක ස්වාමින් වහන්සේ අදාප භාවනා වැඩසටහනේ තුන්වන දිනයයි. අද දින හීල් දානයේ අවසානයේදී සිදු හද සසල කරන සිද්ධියක් නිසා අප ලබාගත යුතු ඉලක්කය වෙත යාමට දැඩි අදිෂ්ඨානයක් ඇතිවිය. දානයේ අවසානයේ වයසක මෑණිවරුන් දෙපළක් අපට වැඳ ආචාර කළහ. අප වෙත ඇති සීලයට ඔවුන් තුල ඇති භක්තිය මේන් පැහැදිලි වූ අතර අප ඉක්මනින්ම භාවනාව දියුණුවක් ලබාගත යුතු බව ප්‍රත්‍යක්ෂ විය. මේ නිසා කරගෙන යන භාවිතා භාවනා තවත් ඕනෑකමින් කළ යුතු බව අදිටන් කරගතිමි. සක්මන් භාවනාව මාහට පැයක පමණ කාලයක් නොකොඩවා කළ හැකිය. වැලිමලුවේ භාවනාව කරන විට දෙපයට දැනෙන සීතලත් දෙපතුල වැලි කැට ස්පර්ශන වීමත් පරිසරයේ නිස්කලංක බවත් හිත අරමුණින් පිට නොයාමට බලපායි. මුලදී කකුල්වල වේදනාවක් දැනුණත් දැන් දැන් ඒද නොදෙනී දැන් දෙපා වලට සැහැල්ලු බවක් දැනේ. පරයන්ක භාවනාව. මුලදී තිබුණු අසීරුකම දැන් අඩු වී ඇත. බංකුවේ පැයක් පමණ නිරායසෙන් හිඳ සිටීමට හැකියාවක් ඇත. ආස්වාස ප්‍රස්වාසය අරමුණද සිත වෙනස් නොවි හුස්ම වාර 50ක් 60ක් පමණ කළ හැකිය. එක දිගට ඉඳගෙන සිටින විට දෙපා වල දැනුණු වේදනාව දැන් අඩිය. සමහර වේලාවට කොන්දේ රිදීමක් හටගනී. එවිට ඉදිරියෙනොත් මදක් ඉදිරියට වැඩි මදක් වෙනස් අයුරෙන් කරමි. ඔබ වහන්සේ දෙන උපදේශ පරිදි ඉදිරියට සාර්ථකව භාවනාව කරගෙන යාමට එකම අපේක්ෂාවයි. ඔබ වහන්සේට මේ භවයේදීම සසර ගමන නිම කිරීමට හැකි වේවායි පතමි. එසේම අපහට මෙම වැඩසටහන සම්පත් සම්පාදනය කළ නන්දශීලී මෑණියන්ටත් එතුමිය හා මට මුණ ගැසුණු දයාබර මාලනී ගුණසිංහ සොහිරියටත් සසර ගමන ඉක්මනින්ම කෙටි කර ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනා කරමි. අන්තිම දවසේ තිබ්බනම් හරි ඔය ලියුම. ඉවර වෙන දවසට කියන්නේ. හොඳයි යන විදිය හොඳයි. නමුත් අර පෝස්ට් එක කලින් ඇවිල්ලා මට. හෙට නේ අනිත් දයින් ඩෝන එකක් අල්ලතුව තැපලින් ඇවිල්ලා. ඊළඟ එක. එහෙනම්. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමින් වහන්සේ. මෙම වැඩසටහන මගේ පරියංක භාවනාව සම්බන්ධයි. මම ආනාපාන සතිය වඩන කෙනෙක් වන අතර අවුරුදු 4ක් 5ක් පමණ කාලයක සිට භාවනාව පුහුණු කරමි. මුල් කාලයේදී සමාධිය දෙසට වැඩි නැඹුරුවක් වූ අතර දැන් එය වෙනස් වී ගොසිනි. ආනාපානයේ කරන අතරතුරදී බාහිරට එන සිතුවිලි බැහැර කිරීමට වැඩි ආයාසයක් නොගෙනි. එහෙත් සතිය හොඳින් පවතී. සිතුවිලි හටගෙන නැති වී යාම දෙස බලමි. එසේ නැතහොත් මෙය මම නොවේයි මගේ නොවේයි ආදී ලෙස සලකා ඉවත්වන ආකාරයේ දෙස සතිය යොමු කරමි. ඒ අතරතුර සිතුවිලි කිසිවක් නැති ආනාපානයේ පමණක් දකින අවස්ථාද බොහෝය. සිහිය හොඳින් පවතින බව දකින නිසා සිතේ කම්පනයක් නැත. භාවනාවේ ඉදිරි ප්‍රවර්ධනය වෙනුවෙන් උපදේශ පතමි. ඔබ වහන්සේට බොහෝ කුසල් අත්වේවා. තෙරුවන් සරණයි. කොයිද මේක අර සමතේ හොයාගෙන ගිය කෙනෙක් ඊටත්ලි ඉස්සලා හැවිය යුතු සතිය පැත්තට හැරුණාට පස්සේ වෙන්ද කරදරයි කියන දේවල් කිසිම දෙයක් කරදරයක් වෙන්නේ නැහැ. ඒ ඔක්කොම තියදී සතිය පවත්වන්න පුළුවන් බව වෙන්දට වැඩි වැටහ ගන්න පුළුවන් වෙනවා. එතකොට ප්‍රමෝදයක් ඇති වෙනවා. එතකොට ඉබේම ඔය ඉල්ලන සමාධිය ලැබෙනවා. ස්වාමීන් වහන්සේ තෝරාගත්ත ප්‍රශ්න ටික එපමණයි. හරි අපේ වෙලාවත් හරි.